අම්බ සුර නරන් සනහාලු දයාවිනි ආලෝකයක් ගන අඳුරට උදාඋනි දෙවියන් පවා පායුගලත් ඔබාමිනි පායුග වඳින් නිමි සංබුදු රචානිනී පවුලොවක් මෙත් සිසිලෙන් සුවපත් කොට වදාළ අංගීරස තථාගත බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා කාරුණික පින්වත බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වුණ ශ්‍රේෂ්ඨතම උත්තම යානන් වහන්සේ මේ ලෝකේ වචන කතා කළ අය අතරත ශ්‍රේෂ්ඨ වන්නේ බුදුරජාණන් වහන්සේමයි පින්නතුනි ඒ තථාගත දේශනාව මොනතරම් ධර්ම ඖෂධයක්ද අගහදයක්ද අපේ සිත සුවපත් කරගන්නට ඒ නිසාවෙන්මයි ස්වාධීන රූපවාහිනියෙන් මෙලෙස සෑම උදෑසනකම දවසම පින්වන්ත කරගන්නට බණ පදයක් බුදු වදනක් ඔබට සිහිපත් කරවන්නේ බලන්න පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපස්සුතා යං පුරිසෝ බලිවද්දෝව ජීරති මාංසානි තස්ස වඩ්ඩಂತಿ පඤ්ඤා තස්ස න වඩ්ඩති බලන්න පින්නතුනි ශ්‍රද්ධාව නැති ආගමික හැඟීමක් නැති පුද්ගලයෝ බණ අසන්නේ නෑ. ඒ අය ධර්ම ශ්‍රවණී කරන්නේ නෑ ධර්ම බීමංසනී කරන්නෙත් නැහැ ඕන කමකුත් නෑ. නිතර කල්පනා කරන්නේ කීයක් හරි හම්බ කරන ක්‍රමවේදය. තමන්ගේ ගොඩ වැඩි කරගන්න. එහෙම නැත්තම් පට්ටම නම්බුව තව ටිකක් ඉහළට ඔසවා තබා ගන්න. මේ ගාථාව අපූරු දේශනාවක් අපට සිහි කරන්න. ඔය වගේ කිසිම හැදෑරීමක් නැති ධර්ම විමර්ශනයක් නැති කෙනා ධර්මයේ පිළිබඳ පරිචයක් නැති කෙනා කොයි වගේද එයා අල්පස්ෘත පුද්ගලයෙක් බලිවද්දෝව ජීරති හරියට හරකෙක් වැඩෙන්න වගේ තමයි එයාගේ කඳ වැඩෙන්නේ මන්සානි තස්ස වඩ්ඩන්තේ මසින් වැඩෙනවා පඤ්ඤා තස්සන වඩ්ඩති ප්‍රඥාව නම් බින්දුවක්වත් දියුණු වන්නේ නෙමෙයි කෙනෙක් ඒකනේ මොකක් හරි වැරද්දක් කළාම මහා ගොංකමක් කළා කියනවනේ. කම් ಜಾති ගොඩක් තියෙනවා. පින්කම්, ගුණකම්, මල්කම් ඔය අතරට තමයි ගොංකම් ඒකත් එකතු වන්නේ. ධර්මයේ නැති කෙනා පින්කම් කරන්නේ යහපත් දේ කරන්නේ එයා කරන්නේ මොලේ නැති වැඩම ඒකමයි සඳහන් කරන්නේ ධර්මයේ නැති කෙනා හරියට හරකෙක් වගේමයි. මසින් වැඩෙනවා, කඳින් වැඩෙනවා. හැබැයි පනසින්, නැනසින්, නුවණසින් නම් වැඩින්නේ නැහැ කියලා පැහැදිලි කරනවා. ධර්මයේ යන කෙනාට ලැබෙන සැනසීම මොන තරම්ද? සංසාරෝගා මහබ්බය මේ සසර මහා බිය ජනකයි සසර ව්‍යාධියක් හැබැයි පින්නතුනි නිතර බුදු බණ අසනවා නම් ශ්‍රද්ධාව වඩනවා නම් ඒ බඳු කෙනාට පින්නතුනි විටක ගහකින් වැටෙන කොළයක් දිහා බලලා වුණත් අරහත් බීජය අවදි කරගෙන සැනහෙන්න පුළුවන් දවසක් පින්නතුනි බුදුරජාණන් වහන්සේ වනාන්තරයක වැඩ ඉන්න වෙලාවේ ගහකින් කොළයක් ඉදිලා වේලිලා බිමට වැටුණා. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අත ඇඟිල්ල ඒ දෙසට දික් කරලා ඉක්මනින් ස්වාමින් වහන්සේලාට ඒ දෙස බලන්න කීවා. ගහෙන් වැටෙන කොළය නටුවෙන් ගිලිහිලා හුළඟේ පාවෙලා එහෙට මෙහෙට ගිහිල්ලා බිමට පතිත වුණා. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි ඔය බිමට වැටුණු කොළය. කොළ පාට වෙලා ආයේ උඩට ගිහිල්ලා ගහේ තිබිච්ච තැනටම සවි වේවිද? ස්වාමින් වහන්සේලා මතක් කළා බුදුහාමුදුර එහෙමනම් දැකලා නැහැ. කවදාවත් ඒක වෙන්න ඉඩක් නම් නැහැ කියන එක තමයි පිළිතුර උනේ. අන්න බුදුහාමුදුරුව මතක් කරනවා යම් කිසි කෙනෙක් නිතර බුදුබණ අසනවා නම් යෝනිසෝ මනසිකාරයේ වඩනවා නම් ධර්මයට කැමැති කල්යාණ මිත්‍රයෝම ආශ්‍රය කරනවා නම් ඒ ධර්මයේ ටික ටික හරි වඩාගෙන පුරුදු පුහුණු කරනවා නම් ජීවන පටිපදාවක් කරගන්නවා නම් එයාට ලැබෙන වාග්ය තමයි මුලින්ම ආර්ය ශ්‍රෝතයේ සෝතාපන්න භාවය. සෝතාපන්න වුණ කෙනා කවදාවත් අපාගත වන්නේ නැහැ. අපායින් සපුරාම මිදුණු බවට හොඳ සහතිකයක් සෝතාපට්තිය. හරියට මහණෙනි ගහින් ගිලිහිලා වැටුණ ඉදිලා වේලිලා වැටුණ මේ කොළය ආයේමත් උඩට ගිහිල්ලා ගහට සවි වෙන්නේ නැහැ වගේ සතර අපායට නම් මේ සෝතාපට්ටියටපත් උතුම කවදාවත් වැටෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරු කරුණ පැහැදිලි කළා. බලන්නකෝ ටික ටික වුණත් පුංචි පුංචි බණපදේ ඇසුවත් අපේ ධර්මඥානී දියුණු වෙනවා. ශ්‍රද්ධාව වැඩෙනවා. නුවණැස බලවත් වෙනවා. සසර මග හොඳට හඳුනාගෙන ඉන් මිදෙන මාර්ගයට ප්‍රවේශවන්නට වාග්ය ලැබෙනවා. මේ තරම් ආශ්චර්ය භාවයටපත් කරගත්ත සිතක් තිබෙන කෙනා කොයි වගේද? පත්ත ධම්මෝ ධර්මයට හොඳට පැමිණිලා. විදිත ධම්මෝ ධර්මයේ මනමින් දැනගෙන. පරියෝගාල්හ ධම්මෝ හොඳට ධර්මයට කිඳා බහින්න වාග්ය ලැබෙනවා. බලන්න පින්නතුන් මේක කොයිතරම් අසිරිමත් භාවයක්ද ධර්මයේ නැති කෙනා තමයි හැම තැනම පැටලෙන්නේ සමහර අය කියනවා අපි නම් හරි ශ්‍රද්ධාවන්තයි පහම්ද්‍රුවනි මේ gedare ඉන්න අපේ මහත්ය හරි ශ්‍රද්ධාවන්තයි අපේ නෝනත් එහෙමයි මේ දරුවොත් එහෙමයි එයානම් මේ පින්කම කරන්නේ හරිම ශ්‍රද්ධාවෙන් ඔහොම ගොඩක් දේ කියනවා. එහෙම ශ්‍රද්ධාව තිබුණට පින්නතුනි මම පුංචි කාරණයක් ඔබට පැහැදිලි කරන්නම්. මේ සිද්ධිය. එක්තරා ධර්ම දේශනාවකට අපට පිරිසක් කැවිදිලා ආරාධනී කළා. ඒ නෝනා මහත්මිය කීවේ අපේ හාමුදුරනේ මහත්මය නැති වෙලා තුම්මාසි පින්කම ඔබ වහන්සේට බණට ආරාධනා කරන්නේ කොහොම හරි මේනම් ආවේ බෑ කියන්ට එපා කොහොම හරි වඩින්න හැබැයි මේ පින්කම කරන්නේ අහවල් දවසේ පන්සලක පුණ්‍ය භූමියක කියලත් කිව්වා කොහොම හරි අපි කැමති වුණා ඒ දේශනාවට වැඩම කළා. පින්නතුනි යනකොට පරිසරය හොඳට සරසලා බෞද්ධ කොඩි එල්ලලා මල් පහන් හැම තැනම ලස්සනට තබලා අමුතු දෙයක් කරලා තිබුණා ධර්මාසනයේ බෝධින් වහන්සේ ළඟ තබලා ඒ ආවාස ගෙයි ළඟ ඉඳලා හරියට පාවඩයක් එළුවා වගේ අර ලස්සන ලස්සන මල් තබල මල් පෙති විසුරුවල අඩිපාර හදලා තිබුණා. බනට වැඩියට හිතට හරිනේ. පෙන්නතුනි හේවිසි ගහගෙන ඒ අය නම් දෙපැත්තෙන් ගියා. මුතු කුඩේ අල්ලන කෙනා කියනවා අපේ හාමුදුරනේ මේ පාරෙන් තමයි වඩින්ට තියෙන්නේ. මල් පාගන එක හිතට හරි නැහැ. පාගන්නේ නැතිව පැත්තකින් අපි ධර්මාසනයට වැඩම කළා. බණත් කිව්වා. ඔක්කොම කළා. පෙන්නතුනි රාත්‍රිය උදා වුණා දුරකතන ඇමතුමක් එනවා. අපි හාමුදුරුවනි මම අහවලා අද ධර්මානුශාසනයේ දායකත්වයේ බාරගත් නිවසේ කෙනා. බනත් හොඳයි ඔක්කොම හොඳයි. ඒ වුණාට මගේ හිතට හරිනේ සෑහෙන මහන්සි වෙලා මල් අතුරලා හදපු අඩිපාරේ බොහන්සි වැඩම කළේ නේ. මගේ හිතනම් හොඳටම කැඩුනා කියලා ඔන්න මතක් කළා. මගේ මහත්යට පින් පිණසනේ මේ පින්කම කළේ ඇයි හාමුදුරනේ එහෙම කළේ කියලා ලොකු දුක් ගැනවිල්ලක් දෝ කියන්න උනා. පැහැදිලි කළා පින්නතුනේ ඇත්තට මේ වැඩේ බොහෝතැන්වල කෙරෙනවා. ඒ මල් තියෙන්නේ නික්ලේශී උතුමන් වහන්සේලාට පූජා කරන්න. බුදු හාමුදුරුවන්ට පූජා කරන්න. පසේ බුදු උත්තමයන්ට පූජා කරන්න. මහ රහතන් වහන්සේලාට මගඵල ලාභීන්ට පූජා කරන වටිනා දෙයක් තමයි මල මල් කියන්නේ. එවැනි මල් පාගාගෙන පූජා කරන්නට තියෙන මල් යන එක සුදුසු නැහැ. අපි මාර්ගලාභීන් තත්වාදිගමයන්ටපත් වෙච්ච අය නොවන නිසා. ඒ නිසා එහෙම නොකලේ කියලා පැහැදිලි කළා. ඒත් ඒ වුණාට හිතනම් ලේසියකට හැදුනේ නැහැ. පැත්ත පලාතක ආයේ නම් ආවෙත් නැහැ. පින්නතුනි මේ කාරණේ මම මතක් කළේ සමහර අය ශ්‍රද්ධාවන්තයි බොහොම හොඳට පින්කම් කරනවයි කියලා කිව්වට සුළු දෙහිකින්ම අප්‍රසාදයට පත් වෙන්න පුළුවන්. වේගින් පැහැදෙන අය හරි භයානකයි. මොකද ඒ වේගයටම අපහැදෙන්නත් පුළුවන් නිසා. වේගෙන් අපහැදෙන අයත් වේගෙන්ම පහදින්නත් පුළුවන් ওই දෙපැත්තම තියෙන බව. පෙන්තුනේ දවසක් බුදුරජාණන් වහන්සේ මහා වනයේකට වැඩම කරපු වෙලාවෙන් වහන්සේලාට වනාන්තරේ ස්වාමින් වහන්සේලාට බුදුහාමුදුරු පෙන්නවා ලස්සනම ලස්සන මල් ගහක්. ඒ ගහ අනිත් ගස් වලට වඩා සරුසාරයි. මල් පිපිලා, ගෙඩි හැදිලා, ශාඛා ප්‍රශාඛා විහිදිලා. මුල් හොඳට තිබුණා, ගහේ කඳ හොඳට තිබුණා. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි අනෙකුත් වනේ ගස්වලට වඩා මේ ගහ බොහොම සරුසාරයි නේද? බුදුරජාණන් වහන්සේට ස්වාමින් වහන්සේලා පිළිවදන් දුන්නේ එහෙමයි බුදුහාන්නේ අනිත් ඔක්කොම ගස්වලට වඩා වනයේ මේ ගස කැපී පෙනෙනවා. සරුසාරයි. මල්, ගෙඩි, කොල්ල, අතු හොඳට පිරීලා පූර්ණත්වයට පත් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා මහණෙනි මේ භයානක සසර ගමනකට වැටුණ කෙනෙකුට මනුස්ස ජීවිතයේ ලබාගත් වෙලාවේ එයාට පුළුවන් නම් ඔන්න ඔය මල් ගහ වගේ වෙන්න. හොඳට කොල්ල, ගෙඩි, මල් ඇති වුණ සුවඳ හමන ශාකා ප්‍රශාකා හොඳට බැසගත් මුල් සහිත ගහක් වෙන්න එයා කවදාවත් පහලට වැටෙන්නේ ධර්මයේ දවසින් දවස ඉදිරියට යනවා. ධර්මඥානෙ දියුණු වෙනවා. එතකොට මොනවද මේ මිනිස් සිත නැමැති ගහේ ඇතිවන ওই වටිනා මල් ගෙඩි කොළ ආදී. ඒ තමයි සද්ධා සීල සුත ඡාග පඤ්ඤා. ශ්‍රද්ධාව පින්නතුනි කොටස් දෙකයි ආකාරවතී ශ්‍රද්ධා ආමූලිකා ශ්‍රද්ධාව. අර කලින් කියපු සිද්ධියේ එයාට තිබුණේ ආමූලිකා ශ්‍රද්ධාව. මෝහයේ මුල් වෙච්ච එක තමයි ආමූලිකාව. මුලා වෙනවා. හොඳයි කියලා හිතුවට ඇත්තම ඒක හොඳම නෑ. ආකාරවතී ශ්‍රද්ධාව තිබෙන කෙනා විමර්ශනයේ මුල් කරගෙන වැඩ කරනවා. අරයත් මල් දැම්ම නිසා එහෙත් ඒක එහෙම කරපු නිසා මෙහි මේක කෙරෙන්නේ නෑ. ආකාරවති ශ්‍රද්ධාව තිබෙනවා නම් ශ්‍රද්ධාව පින්නතුනේ බෞද්ධ කමේ පදනමයි. ශ්‍රද්ධාව නැති කෙනා බුදුන් අදින්නේ ශ්‍රද්ධාව නැති කෙනා බණ අහන්නේ නෑ. ශ්‍රද්ධාව නැති කෙනා ස්වාමීන් වහන්සේලාට ගරු කරන්නේ නෑ. වැඩිහිටියන්ට උපස්ථාන කරන්නේ නෑ. ඒක හරි වටිනවා ශ්‍රද්ධාව මේ ජීවිතේ ඉදිරියට අරගෙන යන්න බියකරු සසරෙන් මුදා ගන්න. සීල කාය වාක් සමුදානං සීලං වෙනතුනේ සීලය අපට අවශ්‍යයි. සීලේ නානුපේ තස්ස සුතේ නත්තන විජ්ජති. හොඳට ටයිකෝට් ඇඳට ලොකු ලොකු උපාදි ගත්තට සීලයේ හැදියාව නැත්තම් ගුණවත්කම නැත්තම් අර කොම දේ පින්නතුනි කිසිම අරුත්බර ගතියක් නැහැ කියලයි දහම තුල පෙන්වන්නේ. සුත කියන්නේ හොඳට ඇසූ පිරූ තැන් ඇති බව. ධර්මයේ හොඳට අසා තේනවා නම් පිරුණු සිතක් පිරුණු ජීවිතයක් තියෙනවාමයි ඕනෑම සබහමකට යන්නට බිය රහිත කෙනෙක් බවට වෙනවාමයි. ඡාග අර ගහේ තවත් වටිනාම ගුණයක් පරිත්‍යාගශීලී බව. වචනෙන් බොහෝ දේ කියා දෙන්න පුළුවන් ඒක පරිත්‍යාගයක්. සමහර අය නම් දන්න දෙයක් ඇසුවත් කියා දෙන්න කැමති නෑ. කුහකයි කියලා කියන්නේ. ඒක තමන් විතරයි දැනගන්න ඕන. දැනුම සංගවනවා. අපි දැකලා තියෙනවා සමහර පුස්තකාලවල විශ්වවිද්‍යාලවල එහෙම යම් කිසි අභ්‍යාසයක් දුන්න විට දුවල ගිහිල්ලා පුස්තකාලයට ගිහිල්ලා පොතෙන් මේක බලනව විතරක් නෙමෙයි ඒ පොතේ කොළ ටිකම ගලවලා කඩාගෙන යනවා මොකද තමන් බලාගත්තා අනිත් එක්කෙනත් මේක ටියුට් එකට ලියාවි කියලා හිතලා එහෙම කරන අය ඉන්නවා. දැනුම හංගනවා. ඒක හොඳ දෙයක් නෙමෙයි. දැනුම දන් දෙන්න පුළුවන්. ශ්‍රමය දන් දෙන්න පුළුවන්. ධනය දන් දෙන්න පුළුවන්. ගුණවත්කමත් දන් දෙන්න පුළුවන්. බලන්නකෝ කොච්චර වටිනවද කියලා. පඤ්ඤා ප්‍රඥාව පින්නතුනි අපේ ජීවිතේම ආලෝකමත් කරනවා. අඳුර පළවා හරිනවා. පහන දැල්ලූ තැන අඳුර සිටින්නේ නෑ. අඳුර තවමත් තියෙනවා නම් නරක ಗುಣධර්ම නැමැති අඳුර ඔබේ ජීවිතය තුළ තියෙනවා කියන්නේ නැන පහන දල්වා නැති බවයි. මෙලෙස සද්ධා සීල සුත ඡාග පඤ්ඤා ඔබ තුල තියෙනවා නම් ඔබ ලස්සනට මල් පිපුණු ගහක් වගේ ලස්සනට ගෙඩි පිරුණු ගහක් වගේ ලස්සනට කොළ පිරුණු ගහක් වගේ ලස්සනට අතුපතර විහිදී ගිය ශාකාවලින් යුක්තයි වගේ ඒ වගේම හොඳට මුල් බැසගත්තා වගේ ප්‍රඥාවෙන් යුක්ත නම් පින්නතුනි ලේසියකට එහෙම මුල් බැසගත්ත මුදුන් මුලක් සහිත ගහක් මොන සුළඟ හැමුවත් බිම දමන්න බෑ. මුල් දුර්වල හරි මුදුන් මුලක් නැති ගස් පෙන්නතුනි පුංචි සුළඟින් පවා බිම දමන්නට පුළුවන්. ඒ නිසා ඔබත් හොඳ සරුසාර ගහක් වෙන්න මල් පිපුණු, ගෙඩි හැදුණු, අතු පිරුණු, කොළ පිරුණු ගහක් වෙන්න ඒ සඳහා සීලය ශ්‍රද්ධාව සුත ඡාග පඤ්ඤා බලවත් කොට සැනසීමේ ආලෝකමාවතටම එන්ට කියලා අපි ඔබට පින් සිතින් ආරාධනා කරන්නට කැමැති. කලපිනේ බලයෙන් දවස සුවපත් වේවා හැමට ශාන්තිය වේවා කියලා ප්‍රාර්ථනා කරන්නට කැමැති. කෙලෙස් වෙනසීවා සත් සිත් නිවීවා රෝග දුරු වේවා හැමට යහපත් උදාබේවා තුනුරුවන්ගේ අනන්ත සූවිසි මහගුණ බලයෙන් ඔබටත් සැනසෙල්ල වේවා